සත්‍ය විසුද්ධියලලා මේකට සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සුවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් සමාජයේ සිට පිළිසිදු කළ කටයුතු ආකාරයක් පටන් ගන්නවා. ඒක තමයි සත්‍ය විසුද්ධි කියන සත්‍ය කියන්නේ සත්‍ය කියන්නේ පතර කියන විසුද්ධි කියන්නේ පිරිසුදු බව. ඒ සත්‍ය සුද්ධිය ගැන කරුණ දක්වා තිබෙන්නේ සත්‍ය විදීක කියන සූත්‍රයක් තියෙනවා මධ්‍යම නිකායේ. ඒ සත්‍ය විදීක සූත්‍රය තමයි ඒ සත්‍ය සුද්ධිය ගැන කරුණ දක්වා තිබෙන්නේ. ඒ විසුද්ධිගත මොකද්ද? සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාමකා විදාන විසුද්ධිය, මග්ගා මග්ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා දර්ශන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, සාධාන දර්ශන විසුද්ධිය. එතකොට මේ විදිහට විසුද්ධි කසක් දක්වා තිබෙනවා ඒ පතරේ සෝතේ. ඒ දෙවිශේෂයෙන්ම ඒ පතරේ සෝතේ දැක්වෙනවා. මේ සාස්ත්‍ර භක්මචාරී ජීවිතය ගත කරන ලබන්නේ නැත්නම් මේ බණ භාවනා ආදී විදර්ශනා භාවනා ආදී කරන්නේ විශේෂයෙන්ම මහානදම් පුරන්නේ සීල විසුද්ධිය සඳහා සමනක් නෙවෙයි චිත්ත විසුද්ධිය සමනක් සඳහා සමනක් නෙවෙයි ඒ වගේම නියත තියෙන තියෙන සෑම විසුද්ධියක් සඳහා නෙවෙයි මේ සාසන ප්‍රතිපත්ති පෝෂණය කරන මේ භක්මචාරී ජීවිතය ගත කරන ලබන්නේ අනුපාදාය පරිනිබ්බානාය භගවතුන් සම්මතයන් පරිස්සම් කරදක්වන සියලුම ධර්මයන් සිටින් මත කරලා පෙරණම් කරන සඳහායි මේ අවසන බුද්ධ පාසන ධර්ම කර්යාව පූර්ණ කරන්න කියන එකයි මේ සතරින් සූත්‍රයේ දැක්වෙන කෙටි අදහස. ඒකට නිවන්යන්ට බලාපොරොත්තු වන කෙනෙකුගේ සිත පිරිසිදු කරගන්න ආකාරයෙන් පළමුවෙන්ම දක්වා තිබෙන්නේ සීල විසුද්ධිය. සීලෙන් සිත පිරිසිදු කරගන්න ඕන. සාමාන්‍යයෙන් බොහෝ බෞද්ධයන් අදවසෙන් පංච පදවත් පහවත් ආරක්ෂා කරන්නේ අද කාලේ විදිහට. නමුත් සීලේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕනේ. සීලේ ප්‍රතිස්ථාපන රෝසපන්නෝ සම්පන්නද භාවයන් කියලා. ඔය සෝතය බුද්ධ ඥානම සීලේ දේශනා කරලා පද තිබෙනවා. සීලය ප්‍රතිස්ථාපනව සපන්නෝ ප්‍රඥාවක් සැදී කුසලයක් නැත්නම් කුසලයක් සීලේ ප්‍රතිස්ථාය සීලේ පිළිපදවම චිත්තම් පඤ්ඤාන්ත භාවය සමාධිය භාවිතා කරනවා ප්‍රඥාව දියුණු කරනවා සීල සමාධි ප්‍රඥා කියන විශේෂාධර්මයන් අනුකම්පකාමී කටිකතාවක් කියන්නේ. ඒතකොට සීලය අත්‍යවශ්‍යම දෙයක් කියන්නේ දෙපස්පදාවන් පූර්ණ කර ගැනීම සඳහා. සීලන් නිස්සාර සීලේ ප්‍රතිස්ථාය සත්‍යවෝ සම්පත්තානි භාවීති ආදී වශයෙන් බුදුහමඳුර දැක්වූ කාර්යය තියෙනවා. සීලේ මිශ්‍රය කරගෙන ඒක පීඨ කරන උපකාර කරන. සීලේ ප්‍රතිස්ථාය සීලේ පීඨ සක්කාරෝ සතිපට්ඨානේ භාවයේ සතර සතිපට්ඨාන ධම්මයන් ආදී සක්තිකෝදපාශක ධම්මයන් වඩනවා කියන එකයි ඒ අදහස. ඔය හත් උපනිෂේයන් සූත්‍රෝ දක්වලා තියෙනවා සීලය නැතුණා නම් එහෙම සමාධියක් නැතුණා ඒ ප්‍රඥාවක් නැතුණා ඒකෙන් පස්සේ ලැබෙන දේවල් ඔක්කොම නැති වෙනවා. මේ සංසාර රෝගයන් තරණය කිරීමට සීලය අත්‍යවශ්‍යම අංගයක් බව බුදුහමෝ දක්වලා තියෙනවා. පතංසතල සීලෝපං පතංසතල යන්නාලාදී වශයෙන් දක්වන විට සද්ධායතල සීලෝපන්නාදී වශයෙන් පිළිතුරු දක්වන මේ විදිහට සීලය ආරක්ෂා කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ශ්‍රද්ධාවක් ශ්‍රද්ධාවෙන් යුතුවයි සිටි ආරක්ෂා කරන්න ඕනේ. ඒකට සීලයෙන් පිරිසිදු වෙනකොට අද වශයෙන් පහසෙන් පහවත් ආරක්ෂා කරනවා නැත්නම් ගුරුවරට ඔය ආදී වස්තුමක සීලය ආදීන අසම්පත අසමෙන් කොට පිළිදේ ආරක්ෂා කරන්නට පුළුවන් ඒ කාමතරව විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවර සීලය භවනාවෙන් දිනුවක් වීම ලැබිය ගැනීමට බලාපොරොත්තු වෙන කෙනෙක් ඇති කරලා තියෙනවා. මේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් ඇහැ සංවර කරගන්නට ඕන කනනාසය දිව ශරීරය මනස. අනිපරිචින් ඉන්ද්‍රිය සංවර කරගන්නට ඕන. එතන සංවර කරගන්නවා කියන්නේ ඇහැ රූප දැකලා ලෝභය තියෙන්නේ නැතුව, තීන්සය තියෙන්නේ නැතුව සම්භාවනට උත්සාහ ගන්නවා. කනට ශබ්දය හරහා ලෝභය තියෙන්නට දෙන්නේ නැතුව, ද්වේෂය තියෙන්නට දෙන්නේ නැතුව තමන්ගේ සිත පාලනය කරගන්න එක. ඒකයි ඉන්දිය සංවර කියන බලාපොරොත්තු. ඒකට ඇදීමවත් යැකීමවත් තියෙන්නේ නැතුව සිත නැදහත් පුළුවන් තරම් දුර සබා ගන්නට උත්සාහ ගන්න ඕන භාවනාවෙන් ජීවනවත් බලාපොරොත්තු වෙන කෙනෙක් විසින්. එතකොට සීලය විසුද්ධිය සඳහා අමුතියම භාවනාවක් වශයෙන් කරන්නට දෙයක් නෙවෙයි. මේක ජීවිතයට එකතු කරගත යුතු දෙයක්. සීල විසුද්ධිය නම් කියන්නේ සිතේ සිතේ භාවය කියන එකයි සිතේ සිතේ කියන එක ගැන ප්‍රකාශ කරන්නේ. මේ සිතේ සිතේ දැදීමට නම් අනිවාර්යයෙන්ම සිතේ එකඟ භාවයක් සමාධිමත් රූපයක් තිබෙන්න ඕන. සිත අපිරිසිදු වන්නේ නොඑකාකාර ක්ලේශ බඳන සිත් තුළ ඇතිවීම නිසා. ඒක අමතරව සිත අපිරිසිදු වෙනවා. සිත ව්‍යාකූල භාවයටපත් වෙනවා විවිධාකාර සිතේ දන්න ගන්න නිසා. චිත්ත වෝදානා සත්තා විසුද්ධං චිත්ත චිත්ත සංකේතා සංතා සංකේතං කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. චිත්ත චලිත වෙනකොට තමයි ලෝක සත්‍යය පිහිටවන්නේ. චිත්ත චලිත වෙනකොට තමයි ලෝක සත්‍යය පිහිටන භාවයට පත්වන්නේ. මේ බාහිර ප්‍රේෂණ භාවයකට වඩා චිතේ තියෙන පිරිසුදු භාවය තමයි සම්මතම සස්වාස්වාසයෙන් සැලකෙන්නේ. ඒක නිසා චිතේ පිරිසුදු භාවය චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කෙනෙක්ගේ සිත තුළ සමාධිමත් සිතක් තිබෙන්නට ඕනේ. ඒ කියන්නේ සමාධිමත් කියන එකෙන් අදහස් කරන්නේ අද්දුම වශයෙන් ඔකදා සමාධිමත් කමකවත් ලැබුණු සමාධියක් තියෙන්න ඕනේ. ඒ සමාධිය විස්තර බලනකොට බුදුදානන් වහන්සේ බොහෝ අවස්ථාවලදී දක්වලා තියෙන්නේ යකත් විශේෂයෙන් පළවෙනි ධ්‍යානය. දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන කියන ධ්‍යාන අතර තමයි සමාධිය විස්තර කරනකොට දක්වන්නේ. අදුම වශයෙන් පළවෙනි ධ්‍යාන මට්ටම තියෙනවා නම් සිතේ සිදුවේ. චිත්ත විසුද්ධිය ලබන්න පුළුවන් නැත්නම් මේ ධ්‍යාන මට්ටමට ඔන්න මෙන්න කියන අවස්ථාව වෙන සත්‍යයකදී සිතේ පවත්නා ඒකඟ භාවයක් ඒකට උපචාර සමාධිය කියලා කියනවා අර සමාධි මට්ටමට සමීපයෙන් හැසිරෙන කියන එකයි උපචාර කියන්නේ කියලා එතකොට ඒ උපචාර සමාධියක්වත් තියෙනවා නම් සිතට විවිධ සිතින් දිගවීමක් තියෙනවා. මේ සිතේ විස්තරව තබා ගන්නට පුළුවන් වෙනවා, සංසුන්ව තබා ගන්නට පුළුවන් වෙනවා. සිත නිසල වෙන විට සිත සංසම් වෙන විට සිත කෙලෙසින් පිළිසින් වෙනවා සිත කෙලෙස්වන්නේ විවිධ සිතිවිල්ලන් නැති වීම නිසා විශේෂයෙන්ම කෙලෙසන ආකාරයේ සිතිවිල්ලන් තියෙන නිසා එම නිසා සිත විසඳියක් කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සිත එකඟ භාවයට පත් කර ගන්න ඕනේ ඒක විදර්ශනාවකින් හෝ සමත වශයෙන් භාවනා කිරීමෙන්මයි කරගත යුතුවන්නේ ඒක උපකාර වනවා සිත සතිය සම්මා සතිය. ඒ නිසා සම්මා සතිය දිනු කරන සම්මා සමාධිය වඩන කෙනෙකුට තමයි අර චිත්ත විසුද්ධිය කියන එක ඇති කර ගන්නට පුළුවන්. ඒනවා මේ අංග බලාපොරොත්තු වෙන කෙනෙක් ඒකට සීල විසුද්ධියත් ඇති කර ගන්නට ඕන. චිත්ත විසුද්ධියත් ඇති කර ගන්නට ඕන. තුන්වෙනි කාරණාව තමයි ධිට්ඨි විසුද්ධිය කියන්නේ. දිට්ඨිය කියන්නේ වැරදි ආකාරය දැකීම කියන එකයි. යහපත් දැකීම නෙවෙයි සම්මා දිට්ඨියක් නෙවෙයි වැරදි සිත්‍යක් තියෙනවා බොහෝ අයගේ සමසාන තුළ. මේ අදහස් කරන්නේ මේ බෞද්ධ යොක්කන සම්මාදිට්ඨිය අන්‍යාගම මිත්‍යා දෘෂ්ටිකේ කෙනෙක් නෙවෙයි. මෙතෙන්දී දෘෂ්ටිවිසන් දේ ලබා ගැනීමට බලාපොරොත්තු වෙන කෙනා විසින් මේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් නැති බව සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න ඕනේ. මේ අනාත්ම දර්ශනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති කරගෙන ඒක අත්දැකීමෙන් තමයි කියන අනාත්ම ස්වභාවයේ අත්දැකීමෙන් තමයි අර දෘෂ්ටිවිසන් දේ කෙනෙක් ලබා ගන්න ඕනේ. ඒ විශේෂිතේ ලබා ගැනීමට බලාපොරොත්තු වන කෙනා විසින් තමන්ගේ අදසාසිත නාම රූප වශයෙන් දෙද බෙදා වෙන් කර කර බලලා මෙතන නාමයක් සහ රූපයක් පමණයි කියන්නේ හේතු නිසා මේ නාමය තියෙනවා හේතු නිසා මේ රූපය තියෙනවා හේතු නැති වෙනකොට මේ නාම රූප නිරුත් වෙනවා ඒකද මෙතන සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා පළමුවෙන් සිත්ෙන් තේරුම් ගන්න ඕන අවබෝධ කර ගන්න ඕන භාවනා වුණත් ඒක අත්දකින්න පුළුවන් නාම රූප වශයෙන් ආත්මයක් නැහැ කියලා මේවා නාම රූප හේතුපන්සය තියෙනවා කියලා දෙකම තියෙනවා එතකොට එහෙම නැත්නම් ඊට වඩා ටිකක් එහාට සිත් පත් කර ගන්නට බලාපොරොත්තු වෙන කෙනා මේ පංචස්කන්ධ ලෝකයක් තියෙන මෙතන කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් ආකාශ එකතුවක් මේ කොටස් මේ මේ හේතු වලින් නැති වෙනවා මේ හේතු වලින් නැති වෙනකොට නිරුද්ධ වෙනවා නැති වෙනවා කියලා දකිනේ මෙතන ස්කන්ධ පහක් හැදලා පස්සේ නැත්නම් පුද්ගලයෙක් නැත්නම් ආශ්‍රයක් නැත්නම් කියන පැහැදිලි අවබෝධය සමාජයේම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තුළින් ලබා ගැනීමට මේවා පිළිබඳ වරුණ කියවීමෙන් ලැබෙන දැනීම සාමාන්‍ය දැනීමක් පමණයි. ඒවා ගැන නැවත නැවත සිතලා සමාතම අවබෝධයක් වෙන එකට වඩා උසස් එකක්. ඒකත් වඩා උසස් වන්නේ භාවනාවේ අධ්‍යක්ෂණයක් ලැබීම තුළින් ආත්මයක් වෙන අනාත්මයි කියන ඒ අනාත්ම සංඥා සමාධිය සුපතල මැනීමේ තීක්ෂණතාවට පස්සේ ඒ නිසා අනාත්මන ප්‍රශ්නාව නැවත නැවත වඩන්න ඕනේ මේ අතර අනාත්මන ප්‍රශ්නාව ගැන කරපු දේශනා ඇති ඒක අහන බලලා අන මේ කාර්යයක් නෙවෙයි කියන එක හොඳට තේරුම් ගන්න. ඒකෙන් පංචස්කන්ධ දෝෂය ගැන දැනගෙනත් නැති සමහරට දහතු හයක් වශයෙන් බලලා වශයෙන් දහතු වශයෙන් දහතු තේරුම් දහතු වායු දහතු ආකාශ දහතු විඥාන දහතු. මේ දහතු කොටස් හයක් හැර මෙතන සත්‍යයේ කුජලෙක් මම කියලා කෙනෙක් නෑ මේ දහතු බව මේ මේ හේතුන් නිසා හට ගන්න ඵල ධර්ම නේද? හේතුන් නැතිවෙනකොට හේතු බංගා සම්බන්ධයෙන් ඒකනේ කියනකොට බින්දී යනවා නේද කියන ඒකම පිට සම්බෝධාරේ කියන්නේ දෙනකොට ඇති වෙන ඒක බංගා ඒක නැති වෙනකොට සමංගලෙ මේ බින්දී යන මේ විදිහට දැකලා මාසකයක් වශයෙන් වෙනකොට මේ සංකප්පන්ත ලෝකය නැත්නම් මේ මම මගේ කියන අදහසිත අනාත්ම වශයෙන් දකින්න පුළුවන් ඒකත් එහාට භවනා දිනු කරන කෙනෙකුට පුළුවන් මේ මහා ආසන වශයෙන් බලන්නට සක්කායතන සෝතාසන ධනාසන නිවාසන කායසන මනෝයසන වශයෙන් ආසන හයක් තිබෙනවා මේ ආයතන හයක ක්‍රියාදාමයේ හැර මෙතන වෙන පැත්තේ කියලා ගන්නට දෙයක් නැති පුද්ගලයේ කියලා ගන්නට දෙයක් නැති කියන පැහැදිලි අවබෝධය සමානව තේරුම් ගන්න තියෙනවා ඒකත් මේ සෑම ආකාරයෙන්ම දැකීම තමයි වඩාම හොඳ නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආත්ම වශයෙන් ඒකට මේ ආසන මාර්ගන කොට එච්ච පස්සායතන කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේ පස්සායතන කියන්නේ ඇහැ රූපය මුලින්ම එක පහළ වෙන යම් තාක් සිටින කන්න එතන ඒ ඇහැ රූපේ ඒ නිසා පහළ වෙන සිටින කන්න කොහොමයි සත්‍ය සම්පස්සායතන කියලා කියන්නේ සෝතර වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංඛාරයක් තියෙනවා විඥානයක් තියෙනවා ඒ වගේම අධ්‍යාත්මික රූපයක් තියෙනවා බාහිර රූපයක් තියෙනවා මේ ඔක්කොම දේවල් අරගෙන භවනා කරන එක ආයතන අරගෙන චක්කායතන අරගෙන භවනා කරනවට වඩා ටිකක් එහාට ඒක නිසා ඒ පස්සායන වශයෙන් වරණ චක්ක සම්පස්සායන සෝත් සම්පස්සායන ආදී වශයෙන් ආත්ම වශයෙන් වරණ මේවා බෙද බෙදා බෙද බෙදා නොවන කිසිසේකා දකින්න තෝරන සම්මස්තනය කරලා විමර්ශනය කරලා තමන්ම අවබෝධ කරගන්න ඕන. මෙතන ආත්මයක් නැත අනාත්මයි මේ සියලුම ධර්ම හේතු ඵල ක්‍රියාදාමයක් කියන අවබෝධය ඇති කරගන්න ඕන. ඒ විදිහට කටයුතු කරනකොට තවත් කෙනෙකුට විපස්සනාට පුළුවන් වටහා සදාහට වශයෙන් බලන්නට අත්හාස මහත්මයා දහස දහසක් වශයෙන් බලන එක ඒ කියන්නේ ඇහැගත්ොත් තියෙන ඇහැ රූප දහසනම් සක්ක දහසනම් ඇහැට පෙනෙන රූප රූප දහස කියලා දැක්කම ඒ වගේම ඇහැ රූපයයි දැකීම නිසා යම් සක්විඥානයක් රහිත සිතිවිලි තියෙනවා නම් ඒකට සක්විඥාන දහස කියනවා. ඒකට සක්කෝ ධාතු රූප ආකාශෝ චක්කු විඥාන දහස් කියන හැසිරීමන කොටස් තුනයි. ඔලොන්නියම සමපන්නට කොටස් තුනයි ආශය ගන්න දිවල් පරිවරය මනස මේ මුද්‍රයන්ට කොටස් තුන තුන වෙන්නේ බැරිවනවා. දහතු 18ක් වශයෙන් දකින්න පුළුවන්. කනගත්තොත් සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන සතන් යනවා. නාසය දක්වන දහන ධාතු, ගන්ධ ධාතු, දහන වේදනා මේ ආකාරයෙන් කණිතින් දැක්කම මේ අධිකා ගන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් ධාතු 18ක් වශයෙන් බලන්න පුළුවන්. මේ මම කියන්නේ දිට්ඨි සිද්ධිය පිටර ගැනීමට කෙනෙකුට පිළිපදින් තේක කියන කාරණාව. මේ දිට්ඨි සිද්ධිය නැතුව කවදාවත් සෝවාන් වෙන්න බෑ. මොකද සෝවාන් වෙන පුද්ගලයා සක්කාය දිට්ඨිය කියන කණිවාකෙම නිරුද්ධ කරේ තමයි. ඒ නිසා නිරුද්ධ කරේ සක්කාය දිට්ඨියෙන් අදහස් ගන්නේ පංචස්කන්ධ ලෝකේ පුරාක්ෂයක් තියෙනවා කියන එකේ. ඒ සංඥා සම්පූර්ණයෙන්ම නැවත නැති නැත්තටම නැති යන ආකාරයෙන් නිරුද්ධ වෙනවා. ඒක නිසා ඒ විදිහට 10 18ක් වශයෙන් බලන්න. බලන්න පුළුවන්. නැත්නම් තාක්ෂණය කොට මේක හේතුඵල වශයෙන් පමණක් නමක් බලන්න පුළුවන්. මේ හේතු මේ නිර්ඵල කියලා. මේ හේතුඵල වශයෙන් බලනකොට පටිච්චසමුප්පාද ධර්මයන්ගේ හේතුඵල ක්‍රියාදාමය දකින්න පුළුවන් නුවණ දිනු වෙනකොට. එන්නවන් නැති කෙනෙකුට නම් ඒක බලන්න බෑ. ඒකත් හරියට නෝන දෙනකොට නෝන කෙනෙකුට නම් පුළුවන් ඔය ශෝෂිපත් වශයෙන් දැක්න ආකාරයෙන් ඒ වරමන අධිපති අනන්ත සමනන්ත සහජාත අන්‍යමඤ්ඤ නිස්සේ උපනිෂේ ප්‍රවේදාස් පංචාදාතා කියන ආදී වශයෙන් දැක්න ඒ සත්‍ය 24 අනුව මේ හේතු 24ක් වෙන සිදුවන ක්‍රියාදාමයන් කියලා දක්වනවා. මේ හේතු මේ ඉතිවිසුද්ධිය කර ගැනීම සඳහා පිළිපදියේකු කලියක භාවනාවක් තියෙනවා. ඒ භාවනාව කරන්නේ නැතුව විශේෂ දෙයක් අවදාමත් ඇති කරගන්නට බෑ. ඒකෝද මේවා පිළිබඳ දේශනයක් අහලා හෝ ඒක සම්බන්ධ පොතපතක් කියලා ගන්න. දැනුමක් ඇති කරගත්තාට පමණක් ඒක සමානවත් වන්නේ ඒක නිසා ඊළඟ සමාන සිතන සමානම අවබෝධයක් ඇති වෙනවා මේක කොහෙත්ම ආත්මයක් කියලා දෙයක් ගන්නට ඇත්තම නැහැ නේද කියලා. ඒ පිළිගන්න සමාන ඇති කර ගන්නවා සමානම ඒ අවබෝධය ඇති වෙන්න ඕන. ඊට පස්සේ ඒක භවනාවතෙන් අත්දකින්න භවනාවතෙන් අත්දකින්නකොට මේ නාම රූප දාන නැත්නම් මේ පංචස්කන්ධ ධර්මයන් ආදී හැම මොහොතම ඇති වෙනවා හැම මොහොතම නැති වෙනවා. මේ ඇති වෙන නැති වෙන නාම රූප ධර්ම නැත්නම් මේ පංචස්කන්ධ ධර්ම තුළ මම මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් කිසිම ඕන බව දැකීම තුළින් මේ දික්කේ සුද්ධිය ඇති කර ගන්නත් පුළුවන්. ඇත්තම තියෙන දික්කේ මාර්ගය සම්පූර්ණත්වයට පත්වන්නේ අදුම ගානේ සෝවාන්වත් වුණාට පස්සේ. ඒ නිසා සෑම කෙනෙකුගේම සිත තුළ දිට්ඨි සුද්ධිය පරිපූර්ණත්වයට පත්වනවා කියලා කියන්නට බෑ. කර්මස්තරට ප්‍රඥාව දීම කෙනෙකුට ඒ වගේම කල්යාණ පුත්‍ර කෙනෙක් කියන පස්සේ සිතන කෙනෙකුට දිට්ඨි සුද්ධිය ධර්මද්දරස දිනුනලා තියෙනවා. නමුත් මේක පහළ පහළ ධර්මකාරණා නොදන්නා අය විශේෂයෙන්ම තව තවත් ඒක අපේ ස්වභාවයේ තියෙන විශේෂයක් නෙවෙයි. එතකොට සීල විසුද්ධි චිත්ත විසුද්ධි ජීවිත විසුද්ධි දැන් තුනක් තියෙනවා. ඊළඟට කියන්නේ සංස්කාර විසුද්ධි සංකාර සංඥා විශ්වස්තිය කියන්නේ සැක දුරුකින් නැති කර ගන්න ලබන පිරිසුදු භාවය. මේ සැක දුරු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ සමාජයේ සිට තුළ විවිධ ආකාර දේවල් පිළිබඳ පහළ වෙන සැක නැති කර ගැනීම නෙවෙයි. විශේෂයෙන්ම බුද්ධ ආදී අපතන්‍යයක් වෙන සැකේ. බුද්ධේ සංකතේ සක්කරි සංකතේ විසිකෙච්චේ ධම්මේ සංකතේ විසිකෙච්චේ සංඝේ සංකතේ විසිකෙච්චේ ආදී වශයෙන් දක්වනවා බුදුරජාණන් වහන්සේ කෙරේ ධම්මේ රත්නය කෙරේ සංඝ රත්නය කෙරේ සංකතේ විසිකෙච්චේ සක්කපාල කරනවා විසිකෙච්චාම ඇති කරගන්නවා ඊළඟට පෙර බව ගැන සැකයට කරගන්නවා පසු බව ගැන සැකයට කරගන්නවා පෙර භව සහ පසු භව කියන භව දෙකම පිළිබඳ සැකයට කරන කොට තුනක් අර තීන්දුවක් නැත්නම් මේ තුනත් එකතු නම් හයක් වෙනවා ඊළඟට ශික්ෂාය කංකටි පිටිපිටි කියලා දක්වන එක නිවන් යාමට දක්වා තිබෙන මේ මාර්ගයේ පිළිබඳ සැක පහළවන්නට පුළුවන් විශේෂයෙන්ම භවනා කරන අය විවිධ සංවල විවිධ භවනා ක්‍රම අනුගමනය කරනවා. ඒකෝට ඊයේ බොහෝ අය සමහර අවස්ථාවලදී ප්‍රකාශ කරන අධ්‍යක්ෂින් වලින් තොරව නැත්නම් ලබල තියෙනවා කියලා ප්‍රයත්න අධ්‍යක්ෂින් වල කීදව. ඇත්ත වශයෙන්ම නැති නමුත් ප්‍රයත්න අවස්ථාවල විශේෂලා කරන කියන දේශනා උපදේශන ආදී මෙතෙන්ට අපිට හෙන්න ලැබෙන දේවල් ඒවා නෙවෙයි. ඉතින් ඊළඟට ඉතිපතුල සංස්කාර විතරන දෙකේ සික්ඛාය සංකතිය දෙකක් කියන එක ඇති වෙනවා මේ මාර්ගයේ ගමන් කරාට පස්සේ මේ නිවන පිළිබඳ භාවයක් නිවනක් ලබන්නට පුළුවන්ද කියන ආදී වශයෙන් සැකසීමක් කරනවා. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම පාවිච්චි කළ යුතු මෙලින් ගන්නවානේ ආර්ය අෂ්ටාංග මාර්ගය. යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රතිවිරුද්ධ නම් ඒකේ කාන්ත වශයෙන්ම නියම මාර්ගයක් නෙවෙයි මම යම් තියෙන ඒකායන මාර්ගයක් නෙවෙයි. ඒක නිසා නිවන් යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් සමාපරාණුගමනය කරන ප්‍රතිපත්ති මාලාව ආර්යසංග මාර්ගයට දාලා බලන්න මේකට මේ ගැළපෙනවා මේ මාර්ගය තමයි යන්න කියලා. එතකොට ඒ සිත්කාය සංකප්ප විශේෂිත කියනක දුරු කරන්න පුළුවන්. ඊළඟට ඉදප්පච්චේතා පරිසම්පාදේ දැන් සමු ඉදප්පච්චේතා පරිසම්පාදේ ධම්මයේ සෝකංකේ හිතෙති. මේ පරිසම්පාද ධර්මයන් පිළිබඳ සැකය දුරු කරන සැක පාරනවා. අවිද්‍යාව තුළින් කොහොමද සංස්කාරය ඇතිවන්නේ සංස්කාර තුළින් පාලනය නාම රූපයෙන් විඥානය ඇති වෙනවද විඥානය තුළින් නාම රූප කොහොමද ඇතිවන්නේ මේක මෙහෙම වෙන්න පුළුවන් ආදී මේක විලාකාරයෙන් සැකසාලවන්න පුළුවන් මේ සැකීම නිසාම උප්පන්තේ සංකතිය විචිකිච්ඡති අපරන්තේ සංකතිය විචිකිච්ඡති උප්පාපරන්තේ සංකතිය විචිකිච්ඡති කියන අර මම කලින් කිය පෙර බහුල කියන සැක පසු බහුල කියන සැක පෙර බව සහ පසු බව කියන බල කියන සැක කියන තුනම පහළවන්නට පුළුවන් ගත්තොත් මේ පටිච්චසමුප්පාද ධර්මයන් ගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා. ඒකට විශේෂයෙන්ම සංකාමිකන විසුද්ධිය බලාපොරොත්තු වන කෙනා විසින් පටිච්චසමුප්පාද ධර්මයන් මනෝලෙස අවබෝධ කරගත යුතුයි. මනෝලෙස කියන වචනයම අදහස් ගන්න සමාන පැහැදිලිව දතේ කියන එකයි. එතකොට මේ පටිච්චසම්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ විනාකාරම සිදුවෙනවා කියලා සුදට කාමදී තේරියොත් සමන්න පුළුවන්කම තිබෙනවා මේ පටිච්චසම්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ මෙලෙසින්ම සිදුවෙනවා වෙන ආකාරයෙන් සිදුවෙන්නට හැකියාවක් නැහැ කියන හැඟීමයි අවබෝධය ඇති කරගන්නවා. එහෙම කෙනාට අර සංඛා විතරන විසුද්ධිය ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ මොත්පත්වල දක්වාසියන ඕක සම්බන්ධ කරුණා. මේ සංඛා විතරන විසුද්ධිය සංකල්ප සම්පූර්ණ වශයෙන් ඇති කරගත්තු දැනත්තා සූල සෝතාපන්න පුද්ගලෙක ඉන්නම බවිදී ඔහු දුකසිගාමී වෙන්නේ නැහැ කියලා කිව්ව පොත්වල දක්වා කියන සම්ප්‍රදාය අදහසක් තිබෙනවා. ඒ සංඛා විතරන විසුද්ධිය සම්පූර්ණ ඇතිපත් කරගත්තු දැනත්තා සූල සෝතාපන්න කරන්නේ එයා නැවත ඊළඟ භවයේදී ඒ කියන්නේ මේ භවයෙන් නැවත පස්සේ ඊළඟ භවයේදී පමණ සබතිගාමී වෙන්නේ නැහැ කියලා දක්වා තියෙනවා නමුත් ඒක කොයි තරම් දුරට සත්‍යයේ ඒක ප්‍රායෝගික වශයෙන් සිදු වෙනවද කියන කාරණා සැකසහිතයි එහෙනම් වේදනාවේ දෙකමකට පරිගත බෑ ඒක නිසා ඒකම සංසාරයෙන් විසුද්ධිය ඇති කරගත්තත් සමන ප්‍රවේශනට හොඳනේ පිළිගන්නට හොඳ නැහැ සමන් සෝලසෝතාපන්න සුද්ධ දේශය පායෙන් මිදෙනවා කියලා සංකාරිතන සුද්ධිය දැටි කරගෙන විවිධ ආකාර හේතු නිසා පසුව සමාජයේ සිට නොඑක ආකාරයෙන් වෙනස් කරන්නට පුළුවන්. සෝවාන් වෙච්ච කෙනෙකුට නියත ගති පරායන් කියන වචනේ පාවිච්චි කරන්න බැහැ නියත වශයෙන්ම සුභතික උපදිනවා කියන ඒ වචනේ පාවිච්චි කරන්න සෝවාන් වෙච්ච පුද්ගලයෙකුට පමණයි ඒක නිසා මේ සෝනසෝතාපන්න කතාව මම නම් ප්‍රතික්ෂේප කරන කාරණාවක්. එතකොට මේ විදිහට සංකාරිතන විසුද්ධිය ඇති කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පටිච්ච සම්පදාය ධර්මයන් අවබෝධ කරගන්නට ඕනේ. මේ අවබෝධ කරගන්නවා කියන එක අදහස් කරන්නේ Taman තම තේරුම් ගන්න මේ විදිහට තමයි මේ සංසාර ප්‍රවෘත්ති සිදුවන්නේ. තමන්ගේ තමන්ගේම ශරීරය ගත්තත් තමන්ගේ සිත ගත්තත් මේක දිගින් දිගට ගලාගෙන යන ක්‍රියාදාමයේ සිදුවන්නේ මෙහෙමයි කියලා තමන්ටම තේරෙනවා. මේ පරිසම්පාදේ කියන්නේ අන්තිශක් නෙවෙයි තමන්ගේ ඇඟසා සිත දිගින් දිගට මෙරි වැඩි උපදී උපදී යන ආකාරය දක්වන හේතුඵල ක්‍රියාදාමයේ විස්තර කරන තමන් ගැනම කියන කතාවක් පරිසම්පාදේ කියන ගැඹුරු කතාවක් ගැඹුරු ධර්මයක් තමයි. නමුත් ඒකෙන් අදාළ ඒකෙන් දක්වන්නේ තමන් ගැනම කියන කතාවක්. දෝලේ පරිසම්පාදයන් තේරුම් ගැනීමෙන් තමයි කෙනෙකුට සංකාර විතරන විසුද්ධියේදී ඔය දක්පච්චේතා පරිසම්පාදයේ ධම්මයේ සංගත විචිකිච්ඡිත කියන කොටස පිරිසුදු භාවයට පත් කරගන්න පුළුවන් වනේ සැක ඔක්කොම නැති කරගන්න පුළුවන් වෙනවා. ඒ සැකනේ දෙනකොටම අර තේර බව, පසු බව, අනාගත බව ආදී ගැන තේර බව, අනාගත බව සහ ඒ දෙකම තේර සහ අනාගත කියන දෙකම පිළිබඳ සැකස් වෙනවා. ඊළඟට අර බුදුහාමුදුරුවෝ ධර්මයේ සංග්‍රහණය කියන ගැන කියන ගැන තියෙන සැකස් බොහෝ දුරට අඩු වෙනවා. මොකද මෙවැනි ධර්මයන් කලියට ප්‍රායෝගික වශයෙන් තමයි පැහැදිලිව පේනකොටනේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ධර්මයන් ප්‍රකාශ කරන තියෙන කුලිතන සත්‍යවාදීද කුලිතන පාරමිත සත්‍ය සත්‍ය ධර්මයක් මේ ප්‍රකාශ කරන්න කියන එක තමයි අත්දැකීම. එහෙම අත්දැකිනකොට ජීවිතයක් මේකේ අත්‍යල සද්ධාාවක් ඇති වෙනටයි පටන් ගන්න. ඉතින් මේ විදිහට සංකා විතරන විසුද්ධිය ඇති කරගන්න ඕනේ. දැන් අපේ විසුද්ධි හතරක් කියලා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය දෙක. විශ්වවිද්‍යාල තුන හතරවෙනි එක වශයෙන් අපි ප්‍රකාශ කරේ සංකා විතරන විසුද්ධිය. සංවිසුද්ධිය තුනක් තියෙනවා සත්‍ය විසුද්ධිය. ඊළඟට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධිය කියන තව දෙකක් තියෙනවා. එතකොට මග්ගා මග්ග කියන වචනේ තේරුම මාර්ගය සහ අමාර්ගය කියන වචන දෙක සංදි වුණාට පස්සේ මග්ග අමග්ග කියන වචන දෙක සංදි වුණාට පස්සේ මග්ගා මග්ග වෙනවා. මාර්ගය සහ අමාර්ගයේ නිවැරදි ආකාරයෙන් දැකලා තේරුම්වන්නට පුළුවන් ශක්තිය ලැබෙනකොට තමයි මග්ගා මග්ගඥාන දර්ශනය සිද්ධිය වෙන්නේ. බොහෝ දෙනෙක් භාවනා කළා දොයි අනාගාමී ප්‍රතිපදිය කියන අය රහත්ුනායි කියලා අභියෝග කරන අය සෝවාන් වුණායි කියලා පොත්වල මුල් කවරේ පවදාන අය. එහෙම අය අදාකට දක්වන්න දැනෙනවා. එහෙම අය ප්‍රකාශ කරන්නේ සමහර විට මේ මග්ගා මග්ගඥාන දර්ශනය ඉක්මවා යන්නට නොහැකිකම නිසාද කියලා සමහර විට සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන්. නිවැරදි ආකාරයෙන් එහෙම සත්‍යයට පත්වනවාද කියලා ඉතින් කාටවත් කියන්නට බෑ. ඒක නිමදක් දෙකීමක් නැති කෙනෙකුට. දෙකේ තන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් අදහස් කරන්නේ මාර්ගය මේකයි. මේක තමයි නිවන මාර්ගය. නිවන් හැමත තියෙන මාර්ගය මම අදහස් කරනවා. මේක අමාරුයි මේක නිවැරදි මාර්ගය නෙවෙයි කියලා මේ පිළිබඳ ප්‍රේක්ෂක හැදීමක් අවබෝධයක් ඇති කරගන්න. දැන් උදාහරණ වශයෙන් අපි හිතමු අර දන් දෙන්න එපා, සීල් රකින්න එපා, භවනා කරන්න එපා. මම මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා කියන බණ බමුණයි කියන්නේ වෙනේ ඔක්කොම බොරු ආදී වශයෙන් අවසන් දෙපිටකේ තියෙන බණ සූත්‍ර ඔක්කොම බොරු කියලා බණ කියන කෙනෙක් ඉන්නවා. ඉතින් දහස් ගණන් මේක යනවා. ඉතින් ඒවට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ යන අයටත් ඒ වගේම මේ කියන අයට මේක මාර්ගයේද මේක අමාර්ගයේද කියලා. මාර්ගය ඒකාන්තයෙන් මාර්ගයට අනුව මාර්ගයයි නිවන් යාමට හැරෙන මාර්ගයක් නෙමෙයි. මේ මාර්ගයෙන් පිටපැන යම් කෙනෙක් කටයුතු කරනවා නම් බුදුහාමුදුරේ ඒක දක්වන්නේ සීල සමාධි ප්‍රඥා කියන කොටස් වලමයි. ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන මොකක්වත් නෙමෙයි. එතකොට එතෙන්දී අපිට සමාධිය පා භාවනා කරන්න එපා ආදී වශයෙන් කියනවා නම් ඒක ආදර්ශාංගමයෙන් පිටපැනලා කරන දෙයක්. ඒ වගේම දැන් සමහර අය රහත්ලා කියලා හිතලා බුදුහාමුදුරුවෝ නිකන් ඉතා සරල වශයෙන් කතා කරන අය ඉන්නවා. මේ බුදුහාමුදුරුවෝ කියන ලොකු දෙයක් ගැන නිකන් සංඥාවක් නිකන් පොඩ්ඩක් නිරුද්ධ කරලා කොහෙද විතරයි කියන්නේ. ඉතින් ඔබට මේ කෝපය කියනකොට සංඥාව නිරුද්ධ වෙනවා. එතකොටම කොමිවලයි. අනේ එහෙම කියන පොත් පොත්පත් කියන ප්‍රසිද්ධ වෙලා ඉන්න ධර්මයේ විකෘති කරලා කියන්නේ අද ලංකාවේ ප්‍රසිද්ධියට පත් වෙන තේනවා. මේ සෑම කෙනෙක්ම වගේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඉක්මවා යාලන ගම්මත ගම්මත නෙවෙයිව එතන ඉරවෙන සිටින අය වශයෙන් හැගෙන. එතකොට මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඉක්මවා ගන්නට නියම ආකාරයෙන්ම සෝවාන් මාර්ගඵල ලබන්න ඕන. එහෙම නැති කෙනෙක් බැරි මාර්ගෝස්සේ යන්න පුළුවන්. මෙතන හොඳයි කියනකොට දෙන්න දුවනවා, අතන හොඳයි කියනකොට එකෙන් දුවන. මේක හරියට ඒක පිළිගන්නවා අර හරියට ඒකත් පිළිගන්නවා. මේ විදිහට කටයුතු කරන්නේ මම යන සඳහා අවශ්‍ය කටයුතු ඒ විදිහට විවිධ සංවර ගමන විවිධ දේවල් අනුගමනය කරන්නේ මේ මග්ගාමං ඥානදස්ස විසුද්ධි විසුද්ධත්වයට පත් නොවයි. අත්ත වශයෙන්ම සෝවාන් වෙච්ච සෝවාන් කෙනෙක් තමයි මේ මග්ගාමං ඥානදස්ස විසුද්ධිය අපි සමාජ දැකලා තියෙන්නේ. එතකොට ඒකේ පොත්වල දක්වා දෙන විශේෂම විසුද්ධි මාර්ගයෙන් පොත්පත් වල භාවනා කරන කෙනෙකුට දක්ෂනා භාවනා කරන කෙනෙකුට උපක්ෂේෂ වශයෙන් දැක්කන කරුණු 10ක් තියෙනවා කියලා. ඕපාසෝ බීකපස්සද්ධිය ආදී වශයෙන් දැක්කන. සමහර විට ආලෝකයක් දක්වනවා. මේ ආලෝකය දැක්කට පස්සේ තමයි ඒක උසස් තත්ත්වයට පත් වෙනවා කියලා මාර්ගයකට පත් වෙනවා කියලා හැවටුණා කියලා දක්වතියි. ප්‍රීතියක් ධම්ම නිර්වාණස ප්‍රීතිය නිරායාසයෙන් ජනිත වෙන්න පුළුවන් බව දර්ශනා භාවනා කරන කෙනෙකුට. එතකොට මේ නිර්වාණස ප්‍රීතියට පත් වුණාට පස්සේ වෙන ධම්ම ප්‍රීතියක් ඇතිවෙන්නේ මෙන්න මේ මාර්ග මේ විදිහටම මාර්ගඵලයකට පත් වෙච්ච නිසා නේද කියලා එහෙම අදහසක් ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව තාපීයකට දෙයකට පංගුනේ නම් විසින් ඇමරිකාවේ සුදුසුමාතේ අපට දක්වන දිනුවා කියලා දුන ප්‍රවන්තරය මෙසිත තීමත් කරන්නේ ඒක නිසා යාම නමද දාන මොලේ සෝතාපන්න කියන මම සෝවාන් කියනවා කියනවා කියනවා එතකොට මේ විදිහට රැවටනවත් තියෙනවා සුපස්ස දිනස්සන් කයයි සිතයි දෙකම හරියම සැහැල්ලු භාවයකට පත් කරන්න පුළුවන් එහෙම පස්සට පත් කරන්න පුළුවන් එතකොට මේ පස්සෙනකොට ගහයි සිත සැහැල්ලු භාවයකට පත් වෙනකොට එතකොට ඉතින් සම්මහබුදාවතුමා මේ මතහැරුණු භාවයක් කලින් තිබුණේ මම මේ මාර්ගඵලයන් ලැබලා තමයි කියලා එහෙම වෙන්න පුළුවන්. මාර්ගයෙන් මේ සමාගය නම් තමයි මාර්ගය කියලා පැවැත්වෙන්න පුළුවන්. නැත්නම් කෙනෙක් මේ සිත තුළ සද්ධාව ඒකම සතියෙන් වැඩි වෙන්න පුළුවන්. බුදුහාමුදුරේ ධම්මරත්නයේ සංඝරත්නයේ සම්මන්ත්‍රණ තේනවා සමාජයට මගේ ශ්‍රද්ධාව නම් මොන මේ හිතකට දැන් දෙලෙන්නේ අච්චර ශ්‍රද්ධාවක් තියෙන. මේ වගේ ප්‍රබල ශ්‍රද්ධාවක් ඇතුලේ නැහැ කියලා එහෙම ශ්‍රද්ධාවක් දැන තියෙනවා. එතකොට පැවතින්න පුළුවන්. නැත්නම් වීර්යයක් ඇති වෙන පුළුවන් පුදුමාකාර වීර්යයක් නෙවෙයි මම කියනවා. නැත්නම් ශක්තිය සම්මා සතිය අකුරට පිළිදලා දෙන්න පුළුවන්. කිස් බහින් කිස් බහට සමාන සතිය පිළිදෝ පිළිදෝ සම්මන් කරන්න පුළුවන්කම ලැබී සමාවිත. නැත්නම් මොනම අරමුණකින්වත් අරමුණක්වත් අත්හැරලා සතිය පවත්වාගෙන යන්න පුළුවන් වෙද. සතිය සියයට සියයක්ම සර්ව සම්පූර්ණ වුණා වගේ තේරෙනවා. එහෙම අවස්ථාවකට පත් වුණාට පස්සේ නිවන සතියකට පිටපත් වෙන මම මේ මාර්ගඵලය ලැබලම් ජීවිතේ කියලා එහෙම වෙන්න පුළුවන්. නැත්නම් සමාධිය කියන විදර්ශනා වශයෙන් සමාධිය ඒ සමාධිය තුනන් පස්සේ ඒක නිස්සල වෙනවා. නිස්සල වුණාට පස්සේ ප්‍රේත ධර්ම මොකක්වත් තියෙන්නේ නැහැ. ඒ නිස්සල වුණාට පස්සේ මම කියන්නේ චිත්ත විසුද්ධිය ඇති කරගන්න ඕනේ කියලා කලින් චිත්ත විසුද්ධිය ඇති වුණාට පස්සේ චිත්ත විසුද්ධිය වෙන ප්‍රේත දෙන එකට සමාධිය අවශ්‍යයි කියවනේ. ඒක චිත්ත විසුද්ධිය චිත්ත විසුද්ධිය ගැන කතා කරනවා. එතකොට ඒ චිත්ත විසුද්ධි සත්‍යයෙන්ම සමාධිය ඇති වෙනකොට මේක තරම් සැලකෙනවා. නැත්නම් තව කෙනෙකුට ප්‍රඥාව කියවුම වශයෙන් ඇති වෙනවා. නිමිතයක් දක්වන ප්‍රඥාවක් ඇති වෙනවා. කලින්ට වඩා ගැඹුරු ධර්මයන් තේරෙනවා කලින්ට වඩා පංචස්කන්ධ ලෝකයේ යථාර්ථය තේරෙනවා කියන චතුරාර්ය සත්‍යයන් ධර්මයන් විනිවිද දකින්නට පුළුවන් මේ විදිහට ප්‍රඥාව ගැඹුරෙන් පරල්ල විවිධ දක්න ආකාරයෙන් නැතිනවා සමහර අය තමයි විශේෂම ප්‍රශ්නාකාරීයන්ද විහාරත්මක ප්‍රශ්නාව පාදක කරලා දිනු කරලා කටයුතු කරලා තියෙන අයට එතකොට එවැනි අය මෙවැනි ප්‍රශ්නාවක් ඇති වෙන මේ විදිහට මට මේ ප්‍රතිසම්පදාවක් පහළ වෙන මෙවැනි එකක් පරිණත වෙන්නේ නැහැ කියලා එහෙම වෙලාවට ඉන්නත් පුළුවන් මේ මොනවා කියන්නත් අවශ්‍ය නැහැ විශේෂම යන්නේ පොත්වල මේ උපක්‍රේත ධර්ම වශයෙන් දක්වලා තිබුණාට ඇත්ත වශයෙන්ම මේ උපක්‍රේත ධර්ම නෙවෙයි සිතේ තුළ පවස්නා වූ කුසල පාක්ෂික නිවන් ලැබීමට බැරිම උපකාර නැතමනේ සතිය සමාධිය ප්‍රඥාව වීර්යය වෙන දේවල් නමුත් මේවා දක්වන්නේ උපක්‍රේත වශයෙන් මේ පොත්වල අර ආලෝකය ඒකත් සමාධියමත් ප්‍රථමයෙන් එන්නට පුළුවන් දෙයක් සීතිය පස්සද්ධිය කියන්නේ කායසිත සැහැල්ලු වෙන එක පස්සද්ධි සම්බන්ධයෙන් වැඩි වෙන නිසා ඒක ඇති වෙන්නේ පුළුවන්. ඒ නිසා මේවෙන් යම් කෙනෙක් කරගෙනවා නම් යම් යම් මාර්ගඵලයකට පත් වෙනවා කියලා. එතන සීනේ මාර්ගමාර්ගයේ තේරුම් ගන්නත් නැහැ කියලා. ඉතින් මේ මාර්ගයේ මාර්ග මග්ග ඥාන දර්ශන විසඳීමා යන ප්‍රමාණය ඵලය සාක්ෂාත් කරපු කෙනෙකුට පමණයි. එතකොට තමන්ටම තේරෙනවා නාමස්කන්ධයේ තුල සත්‍යයේ පුද්ගලයේ කාර්යයක් වශයෙන් ගන්නට කිසිවක් නැතුව ශේෂ විඥාන ආකාරය, නිරුද්ධ විඥාන ආකාරය. එමගින්ම රූපස්කන්ධයේ තුල ඊට පෙර අත්‍යවශ්‍යම විශේෂ සත්‍යයේ පුද්ගලයේ වශයෙන් ගන්නට කිසිවක් නැතුව නිරුද්ධ වී ආකාරය. මේ ධර්මයන් එකතු වීම තුළින් තමන්ගේ සිත තුළ සක්කාය දිට්ඨිය නිරුද්ධ වී ආකාරය පැහැදිලිවම දකින්නට පුළුවන්. දැන් අපෙන් භාවනා කරන අරගෙන යටත් දේශන සෝවන් මාර්ගයට යනවා නම් ඒ සෑම කෙනෙකුටම අපි උගන්වලා තියෙනවා අපි කියලා දීලා තියෙනවා අඳුම ගන්න ආකාර හතරක් පහකින් වන්නේ සක්කාය දිට්ඨිය නිවසේ ආකාරය දකින්නේ. ඉතින් මේ විවිධ විවිධ දෘෂ්ටි කෝණ වලින් බල බලා කැවිලා අපිට කියනවා මේ විදිහට දැක්ක මේ විදිහට දැක්ක මේ විදිහට අවබෝධ කරා මේ විදිහට තේරුණා. මේ විදිහට තමයි මගේ ඉෂ්ට දුන්නේ සක්කාය දිට්ඨිය නිරුද්ධ වුනේ. මට සෝවන් පරිසරයේ මෙච්චර වෙන්නත් පුළුවන්. දැන් මේ කාර්යම වෙන්නත් පුළුවන්. නිවන කියන්නේ මේකයි ආදී යෝති ඒ පැහැදිලි වශයෙන්ම අත්දකිනවා. අත්දකින කෙනාට මේක තමයි මාර්ගය කියලා හරි අවබෝධයක් ඇති වෙනවා. මොකද මේ මාර්ගයේ ගමන් කිරීමෙන් තමයි මේ නිවන සාක්ෂාත් කරගන්න වෙනවා. ඒ හැර වෙන මාර්ගයකින් ගමන් කරලා මේක ලබන්නට බෑ කියන සංකීර්ණ ඒ ඇගේ සිත තුළ කාරණා. එතකොට වෙනත් මාර්ගෝස්සේ යන්නේ. ඉතින් වෙනත් මාර්ගෝස්සේ යනකොට සමහර ඒවා සීලම්බට පරමාර්ථ ධනෙට වැටෙන දේවල්. කියන්නේ විමුක්තිය සඳහා වැඩි මාර්ග ඔස්සේ ගමන් කිරීමක් මේ හැකි. හැම එකක්ම නෙවෙයි බොහෝ අපි බෞද්ධයන් ප්‍රමාණුගමනය කරන දේවල් වැඩි මාර්ගයක් වෙනමට ඉඳලා තිබෙනවා. ඒක නිසා මේ මන්දා මත නම් දක්න විසුද්ධිය සාමත්ම අත්‍යවශ්‍යංගය මේක ඉක්මවා යන්න තෝරන. ඒ ඒ විසුද්ධිය ලබන්නට ඕන, ඒ සුදුභාවය ලබන්නට ඕන. දැන් තව දෙකයි තියෙන විශේෂ දෙකක්. ප්‍රතිපදා ඥාන දර්ශන විශේෂ ඥාන දර්ශන විශේෂ කියලා දෙකක් හඳුන්වන්නේ. ප්‍රතිපදාව මේ ඥාන යන්නේමට තියෙන ප්‍රතිපදාව පිළිබඳ විශේෂ දැකීමක්. මෙහිදී තමයි සියලුම විදර්ශනා ඥානයේ අවබෝධය අවශ්‍ය වන්නේ. කුසයක් කියනවානේ බංගනාන බයස්පත්තාන ආදීන නින්දා මුචිත කම්මතා පස්සංගා සංඝාරකේක්ඛා අනුලෝම ගෝත්‍රමෝ මග්ග පද පච්චේකන මෙහෙනාන ටිකක් තියෙනවා දර්ශනාන ටිකක් මේ දර්ශනා ඥානවලින් විශේෂයෙන්ම කුසයක්දී ඇතිවීම නැතිවීම දකින්නට පුළුවන් ගතිය බුදුහන්සේ නිවන් යාම සඳහා පංච උපාදානස්කන්ධයේ සුභ්‍යස්යන් පරිශීලිත කියලා දක්වා දෙනවා පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දෙක දක්වා බල බල වාසය කරන්න කියන එකයි ඒ අදහස. දැන් ඔය සතර සතිපට්ඨානෙන් කියනකොට කොනතරම් විශේෂක ධම්මේ සම්මාන පස්සේ කියන පංචක බාධානක් සම්දේශ කියලා ඒක කතන් කියන කෙසේ කියන එක දක්වන එද මේ කියන්නේ චිනෝපන් චිනෝපස්ස සමුදේ චිනෝපස්ස සංගමෝ ආදී වශයෙන් දක්වන වේදනා ඒ වේදනා සමුදේ වේදනා සංගමෝ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවයි මේවා ඇති වෙන්නේ මේ හේතුන් සහ සමුදේ මේක අත්සංගමෝ මේවා නිරු විරුද්ධ වන්නේ මේමයි මේමයි මේමයි කියලා දකිනවා. එතන කියන්නේ මේ උද්‍යප්පේ ඇතිවීම නැතිවීම දකිනවා කියන එකයි. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකිනවා. මේ ඇතිවීම නැතිවීම දකිනකොට පිට වේලාවක් හොඳට ප්‍රඥාවෙන් බලබලා ඉන්නකොට ඇතිවන වේගයට වඩා වැඩි වේගයකින් මේ රූප නාම ධර්මයන් බෙදෙන ආකාරය දකිනවා. ඉතින් එතුණ නාම රූප ධර්මයන් ඇති වෙනවටත් වඩා වැඩි දෙයකින් බිඳෙන ආකාරය ලබන. විශේෂයෙන්මගේ පොතේ දක්වන ලකදීම උපමා සම්පූර්ණ ස්පස්ය උපමා කියලා. මහා විශාල ජලාශයකට වැහි වතුර වැටෙනකොට අර වෙන දීගුණු ඇති යටි වහවහ ප්‍රතිපදී කැඩිකමී යනවා. ඉතින් ධම්සාදුරට දර්ශනය වෙනවා නම් තමයි ඒ සාදුරට දකින්න පුළුවන් මේ දීගුණු ඇති වෙනවා. කොහොමද කියන තව වතුර මුලින්ම කරනවා කියලා තමයි තියෙනවා. ඉතින් මේ ඇතිවීම නැතිවීම දකිනවා ඊට පස්සේ තියෙනවා අර ඇති වෙන විදුලි කුඹුර දීපු කුඹුරට වඩා වැඩි වෙන එකක් කැටි කැටි කැටි යන්නේ. ඇතිවෙන්න ඉස්සලා බින්ද වෙනවා. ඇතිවෙන්න ඉස්සලා බින්ද වෙනවා. ඉතින් තමන්ගේ සිතත් ඒ වගේම ඇතිවෙන්න ඉස්සලා බින්ද වෙනවා. මේ විදිහට ඇතිවීම නැතිවීම පස්සේ භංගය දකින්නට පුළුවන්. මේ උද්‍යප්පේ භංගාදී ඥාන ප්‍රතිපදා ඥාන ලක්ෂණේ නිවන් ගැනීමට තියෙන නියම මාර්ගය කියලා තමන්ම දකින්නට ඕනේ. වෙනත් මාර්ගවල කිසිම දකින්නට බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ පංච සබදානකන්නේ සුද්ධ අර්ධාන පස්සේ ඉන්නේ කියලා දී වශයෙන් නොඑක් සංවල දක්වන්නේ. සතුරතර සම්මතදී කන්දානම් උදයක් කියන්නේ උදාහරණ මේ ස්කන්ධයන්ගේ පංචස්කන්ධ ධර්මයන්ගේ උදයක් උදේ බෑ ඇතිවීම නැතිවීම යම් යම් අවස්ථාවකදී දැක දැක ඉන්නවා නම් ප්‍රඥාව තුළින් තියෙනකයි ඒ පාදික අදහස්. එතකොට මේ විදිහට බොහෝ අවස්ථාවක බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දකින්න. මේ ඇතිවීම නැතිවීම දකිනකොට මේක අනිත්‍ය වශයෙන් කවුරුත් නොකියවත් සමන්තුම අවබෝධය. අනිත්‍ය වශයෙන් අවබෝධ වෙනකොට සියල්ලම අනිත්‍ය වූ ධර්ම නිරුද්ධ වී නිරයන්මයි කියන අවබෝධයක් ඇති වෙනවා. මේ අනිත්‍ය වූ නිරුද්ධ වී යන මේ ධර්ම තුළ කිසිම ආත්මයක් වශයෙන් ගන්නට කිසිම දෙයක් ඉතුරු නොවන බවත් අවබෝධ වෙනවා. ඒකට අනාත්මයක් තියෙන අවබෝධ වෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධයම විවිධ විවිධ ප්‍රතිකඩ වලින් දැකීම අවබෝධ කර ගැනීම තමයි ප්‍රතිපදානම් දක්න ඉතිරිය. ඒක පංචස්කන්ධ වශයෙන් දකින්න පුළුවන්, ධාතු වශයෙන් බලන්න පුළුවන්, ආසන වශයෙන් අර මං කියන්නේ ඉතින් මේ නිදාක ආකාරයෙන් මේ විශේෂ දෙයක් කිරීමෙන් නියොඩ බලියතු ආකාරයෙන් මේ සෑම ආකාරයකම ඇතිවීම නැතිවීම දක්වලා ඉන්න පුළුවන්. ඒකෝට හැම එකක්ම නාමයි කියලා දකින්න පුළුවන්. ඒක නිකන් පවතිනා නැති වෙනවා. ඊට අමතරව මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා වේවා නිරෝධහ පටිච්චසමුප්පාදා කියලා කරුණ හතක් දක්වා තියෙන සත්‍යනුපස්සනා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන බොහෝ අවස්ථාවලදී මේවා කලකිනී සිනාලියෙ කුණේ උද්දේ යනවා මේවා ආදානිය අතහැරී තියාදී වශයෙන් මේ සෑම ආකාරයෙන්ම අවබෝධයෙන්මක් ඇති වෙනවා නම් ඒ අවබෝධය තමයි පටිසදා ඥාන දර්ශනයේ සුද්ධිය වශයෙන් හඳුන්වන්නේ. ඒ අවබෝධයෙන් තමයි විදර්ශනා ඥාන තව තවත් කියවන්නේ. මේ විදර්ශනා ඥාන මේ ආකාරයෙන් දිනු වෙන කෙනාට සංසාරයේ බැඳී සිටීමේ ජීවජනක භාවයෙන් දැනෙන්නේ කියලා. තමන්ට සංසාරයේ කඳීෂ් දෙන්න මොකක්වත් කැමැත්තක් නැහැ මේ තරම් දුකක් ලබා දෙන මේ තරම් අනිත්‍යද මේ තරම් මමනවන මගේනවන මේ සංස්කාර ධර්ම මම වගේ කියලා බුදුහමනේ කරලා අල්ලගෙන මේ විදිහට කටයුතු කිරීමේ තියෙන ආදීනමේ තියෙනවා ඒක නිසා සංසාරවල ඇති ක්‍රියාකාරී වෙන සංසාරකේ කලකිරීම කියන සංසාරකේ විදක් කියන සංසාරයේ හැඳීමට මේව තමයි ආදීන අනුපස්සන නිදාන ප්‍රශ්න ආදී වශයෙන් දක්වන්නේ නැත්නම් මෙතන මුද්‍යත්තේ බලන බාහිරපත්තාන ආදීන නිදිදා මුච්චක සම්මිතා කියන නාම වලින් දක්වන්නේ ඒවා මේ සංසාර දුකින් මිදෙන්නට ඕනේ කියන්නේ. එතන මේ විදිහට කටයුතු කරන පුද්ගලයා සංකාල්ප ප්‍රඥාණයට පත් වෙන්නේ සියලුම සංස්කාරකේ මැදහත් සිටින යුතුය. සියසිතින් යුතුය. මේ අනිත්‍ය සහ අනාත්මය නැත්නම් අනිත්‍ය නිරෝධය සහ අනාත්මය දෙක දෙක වාසය කිරීම තමයි මම නම් කියන ඉතාමත් වැදගත් මාර්ගය. එතකොට එකක් පිළිවෙත් ඇලෙන්නේ නැහැ එකක් පිළිවෙත් ගැටෙන්නේ නැහැ තමන්ගේ ප්‍රඥාව පිළිවෙත් ඇලෙන්නේ මේවා දකින්න පුළුවන් කියලා හොඳේ සමාධිය හොඳයි සතිය හොඳයි ප්‍රඥාව හොඳයි කියලා ඒවා දකින්නේ නැහැ ඒවා සංස්කාරනේ ඒක නිසා ඔක්කොම සංස්කාර නිසා සංස්කාරය තියෙන සංස්කාර පවතින සංස්කාර නැතින භාවනා කරන කෙනෙකුට භාවනාවට ගන්න ලබන ආරමුණු පුණ්‍ය ඔක්කොම සංස්කාර ඉතින් මේ හැම ධර්ම සංස්කාර වශයෙන් දැකලා මේ සාන සංස්කාරය මානිත් සාහන වශයෙන් දක්න බුද්ධ මුළු විශ්වයේ යම්තා පද්ධතික සහ භාර වශයෙන් අදීනිය සජීව වශයෙන් නැත්නම් අතීතනාගත වර්තමාන වශයෙන් කාලත්‍රේ තමයි සංස්කාර ධර්ම කෙරේ සම්පූර්ණයෙන්ම නැදමක් භාවයක් ඇති කරගන්න පුළුවන් පිට්ඨා භාවය පිට්ඨා සම්බුද්ධංගේ කියලා කියන්නේ උපේක්ෂා සම්බෝධි. එතකොට ඒකේ විහිදලා කටයුතු කිරීමෙන් තමයි නිවන් ලැබෙන්නේ කියලා පැහැදිලිව දැක්ලා කටයුතු අධ්‍යාපනය කරනාට මේකේ පොහොය විසුද්ධිය ඇති කරගන්නට පුළුවන් වෙනවා. ඊළඟට කියන්නේ ඥාන දර්ශන විසුද්ධිය. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මෙතන සෝවාන් මාර්ගඥානෙ ලැබලා සෝවාන් ඵලඥානෙ ලැබලා ඒකෙන් තමයි සිත පිළිසුදු භාවයට පත් වෙන ප්‍රයත්නවලින් නියම ආකාරයෙන්ම සෝවාන් මාර්ගයට මේකේ සෝවාන් ඵලසිත මේකේ කියලා පැහැදිලිව අරගෙන. දැන් අපි මොනේ සම්මාන ඵල ලැබුව බොහෝ දේවල් කියලා කියන්නේ තමයි සෝවාන් මාර්ගයට උපදවාගෙන ඉඳලා බලන්න සෝවාන් ඵලසිත උපදවාගෙන ඉඳලා බලන්න මේ දෙකේ වෙනස අපිට එන්න කියන්නේ. ඉතින් පොත්පත්වල දක්වලා තියෙන සෝවාන් මාර්ග සිතේක වරක් පමණයි උපදින්නේ අනිත් මාර්ග සිත් කියන්නේ සකදාගාමී නාගාමී මාර්ගයේ එක වරක් පමණයි පවතින එහෙම ඊට පස්සේ නැවත උපදවා ගන්නට බැහැ කියලා ඒක සත්‍යයක් නෑ. තමන්ගේ අධිෂ්ඨාන කළාට පස්සේ සෝවාන් මාර්ග සිත උපදවන්න මෙතෙක් කියලා ඉන්න පුළුවන්කම ලැබේවා විනාඩි 5ක් වගේ සුළු කාලයක් උදා වෙනවා. සුළු කාලයක් ඉන්න පුළුවන් සමහර විනාඩි 5කටත් අඩු පොරම කාලය තමයි විනාඩි 4ක් 5ක් කාලයක් තියෙන්නේ. එතකොට එහෙම ඉන්න පුළුවන් මේ විද්‍යාවට පස්සේ සෝමන් පරිසිතේ කැමති වෙලාවක් ඉන්න පුළුවන්. තමන්ගේ සිතේ සමාධිය ප්‍රඥාව ඒ සඳහා ඉදලා තියෙන කාලය මේකට තියෙන මනියාව ආදී කර්ම මතේ සම්බන්ධව පවතින. එතකොට කැමති සාකලා ඉන්න පුළුවන්. ඉතින් සෝමන් මාර්ගසිත සහ පරිසිත පැහැදිලිවම තමන් අත්දකින්නවා නම් මේක තමයි මාර්ගසිත මේක තමයි පරිසිත මේකයි මේ ජීවිතේ කියන දෙයක් කියලා අර මත්තාන පස්සා ඥාන දර්ශනයේදී ලැබුවා. ඥාන දර්ශනය ඒ කියන්නේ සෝවාන් මාර්ග ඥාන දර්ශනය පිළිබඳ පිළිසඳ භාවය ලැබුවා. ඒ කියන මාර්ගඵලයන්නේ ඒ තමන් ලැබුණු මාර්ගඵලය ගැන ඥාන දර්ශන විශ්ලේෂණයක් ලබන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැත්නම් ඉතින් නිකන් පොඩ්ඩක් දෙකීමක් ලැබලා මම තෝරන්න නැහැ කියලා හිතා ගන්න තියෙනවා. හිතා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් එහෙම නෙවෙයි මේවා අත්ත වශයෙන්ම ප්‍රායෝගිකව අත්දැකීම තුළින් ලැබෙන අවබෝධය. ඊට අමතරව මේ විශේෂයෙන්ම බලන්න පුළුවන් පඤ්ඤාව දිනු කෙනෙකුට නම් සදා සමදාගතේ ධම්මේ පස්සේ පඤ්ඤාපස්සේ කියන නම් වශයෙන් දක්වන පරිදි අල්සෝම කරන මිනිසුන්ගේ සිත තුළ සෝවාන් වන අවස්ථාවේදී සෝවාන් ඵලයේදී දපස්සන අවස්ථාවේදී සිත තුළ ක්‍රියාත්මක වූ ධර්මයන් කොයි කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වුණාද කියලා දකින්න පුළුවන්. මේ මාර්ග ඵලයට සිත පස්සන අවස්ථාවේදී සිත තුළ ක්‍රියාත්මක වූ ධර්මයන් දකින්නට පුළුවන් ඥානෙ තමයි පච්චවිත්තන පච්චේශානාන කියලා කියන්නේ. ඒකේ විදිහේ සීලේ කොයි විදිහට තියෙන්නේ සමාධිය කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ සතිය කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රඥාව කොයි විදිහෙන්ද ඒ වගේ බුද්ධංග ධර්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ආදී වශයෙන් විවිධ විදිහට ඒක දකින්න පුළුවන් ප්‍රඥාව දිනු දිනු මට්ටමට අනුව ඒක දකින්න පුළුවන්කම ලබාපන්න ප්‍රඥාව මන්දනම් දකින්න එතකොට මේ ආස්වාදයෙන් හරියට දැක්කම වෙනකොට තමන්ටම තේරෙනවා සක්කාය දිට්ඨිය මේ විදිහට නිරුද්ධලා මේක තමයි මම ලබපු සෝවාන් මාර්ග ඥානය මේක තමයි සෝවාන් ඵල ඥානය මේ දෙකේ වෙනස මේකයි මේ තුලින් මේ විදිහට නිර්වාණ ධාතුව මම අත්දැකලා නිවනක් සාක්ෂාත් කරගන්න පුළුවන් මේවා ප්‍රත්‍යක්ෂ කරනකොට තමයි අර සියති විදිහට ප්‍රඥාන දර්ශන විසුද්ධිය ඒ මාර්ගය හා සම්බන්ධ වන ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරගන්න. ඊළඟ මාර්ග වලට කටයුතු කරන්නේ එහෙමයි මෙතන මේ විදිහට සම්මරාද කටයුතු කරන සම්මෝහය ධර්මය නිරුද්ධ වන්නේ නීමේ දර්ශනයන් සමාගයේ භවනා කරන අධ්‍යක්ෂයන් තුළින් කියලා විවිධ විවිධ දෘෂ්ටි කෝණ වලින් දැක දැක ඒක අත්දකින්න පුළුවන්. ඒකෙත් මේක තමයි සබදාගාම මාර්ගය, මේක තමයි සබදාගාම පරිසිත, මේක තමයි ඊතිල දින නිර්වාණ ධාතුව ආදී වශයෙන් දකින්න පුළුවන්. ඔය පංචේකනමන 19 තියෙනවා කියලා පොත්වල දක්වා දෙනවා. අපි කියන්නේ ඉස්සරහින් පස්සේ සාහනනේ අපි තේසත් ප්‍රඥානෝ දැක්කම පස්සේ සාහනනේ අපි කතා කරනවා. එතකොට අනාගාමී රහත් වෙච්ච කෙනාට ඒ වගේ රහත් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම විමුක්තිසක මුදා ගිහින් තමයි උදාවන් නැත්නම් මේක කරන රහත් භාවයක් නේ. රහත් වූ කෙනෙක්ගේ සිත කිසිම ආකාරයකම රහත් වූ කෙනෙක් කියන හැඟීම ජයවෙන්නේ නැහැ වෙන කෙනෙකුට කියනවා කියන්නේ කිසිම හේතුවක් ඇත්තේ නැහැ. ඒ නිසා Tamande එන හැඟීමකුත් නෑ මම මේ පොඩ්ඩලේ කියලා. නැත්නම් ඉතින් මම නේ දුබලා කියන්නත් පුළුවන්කම දෙනවා මම මෙහෙමයි කියලා. ඒක විශේෂයෙන්ම අවබෝධ කරගන්නත් පුළුවන් වන්නට ඕන. එහෙනම් කායේ නාම දර්ශන විසුද්ධිය ලබා ගැනීමට නම් අර ආස්වාන ප්‍රාණාසන චේතෝමිතින් පඤ්ඤාමිතින් දෙකේ ධම්ම සංගමිනා සත්‍යකතාව සම්බන්ධ විස්තර ආදී වශයෙන් දැක්වූ පරිදි අවශ්‍යයෙන් කරපු ආකාරය දකින්න ඕන පුළුවන් වෙන්න ඕන අනවා ස්වභාවයට පසු ආකාරය දකින්න පුළුවන් වෙන්න ඕන චේතෝමිතිය දකින්න පුළුවන් වෙන්න ඕන පඤ්ඤාමිතිය දකින්න පුළුවන් වෙන්න ඕන ඒ වගේම අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධා සංකාර නිරෝධා විඥාන නිරෝධෝ කියන කාරණාව පැහැදිලිවම දකින්න පුළුවන්කම තිබෙන්න ඕන තමන්ගේ දාඨේ නිරුද්ධ වෙන ආකාරය පැහැදිලිව දකින්න පුළුවන්කම තිබෙන්න ඕන ඕන. ඒ වගේම තමයි සිත තුළ තියෙන සියලුම උපාදාන ධර්මයන් නිදුනේ ආකාරය දකින්නට පුළුවන් ඒවා බුදවක් කරන තියෙනවා. ඉතින් ඒවා කියන්නට දැන් වැඩන්නේ නැහැ. නමුත් ඒ විදිහට හරි දර්ශනය ලැබීම තුළින් තමයි Tamanට පුළුවන්කම තියෙන්නේ මේ මාර්ගය පිළිබඳව තියෙන ඥාන දර්ශනයේ සිටිය ඇති කරගන්න සඳහා. නැත්තම් මේවා අපේ සිදු බොහෝට මාර්ගඵල ලැබුණා කියලා රැවටෙන ඒකට මේ සිද්ධ වෙනවා. මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළ සත්‍ය සිද්ධාන්තයන් Tamanගේ සිත තුළ දියුණු කරගන්න ගන්නත් පුළුවන්. ඒ සත්‍යයේ තියෙන උපරිම අවස්ථාව තමයි ඥාන දර්ශන විශ්වදී සමාගපල ලබන නිවර්ති ආකාරයෙන් මේ මාර්ගඵල ලැබුවා කියලා ගන්න ලබන තියෙනවා. මේ ස්ථාන එකකින්ම කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන කොටස් තමයි. සත්‍ය විශ්වදී කියන්නේ ඒ ඒක ආකාරයෙන් ඒ කියන ප්‍රතිශාදන්නේ. ඒ විශ්වදී දැක්කේ සීල කියන කොටස ඊළඟට සමාධි කියන එකෙන් තමයි අපි චිත්තයේ සුද්ධිය කියන්නේ. අනිත් එක ප්‍රඥාවෙන් තමයි අනිත් ඔක්කොම. මේක සුද්ධිය අනිත් සුද්ධිය පහම. වල මේ දැක්කේ සීල සමාධි ප්‍රඥා කියන එකයි. මේක තමයි මම දුවට විස්තර වශයෙන් කියන්නේ. මේ විදිහට කටයුතු කරන කෙනෙකුට බුදුහාමුදුරුවෝ දක්වා ඇති ධර්ම කරුණු පිළිබඳව විශේෂම මාර්ගඵලාදී ගැන කිසිම සැකයකින් තොරව තමන් මේ සත්‍යයට පත්වලා සිටිනවා කියන පැහැදිලි නිගමනයක බහින්නට පුළුවන් දෙනවා. ඒ විදිහට කටයුතු කරනවා. එතකොට මේ දක්වා කිසිම වෙනද සත්‍යවිසුද්ධිය ගැන මේක තියෙන මධ්‍යම නිකායේ රතරිනේ සූත්‍රයේදී ඔය මම මේ කියන විස්තර ඒ සූත්‍රයේ ඒක උදේ කියන්නේ ඔබ සීල විසුද්ධිය සඳහා දැන් මේ සාසන බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්නේ. එහෙනම් චිත්ත විසුද්ධිය සඳහා නෙමෙයි. එහෙනම් විශේෂිය සඳහා නෙමෙයි. ඔය විදිහට ජීවිතයක් විදිහට ගහගෙන ගියලා අනිත්‍යන අන්තිමට වෙනවා. ඥානදර්ශන විසුද්ධිය සඳහා දුන්නේ සාසන බ්‍රහ්මචාරී ජීවිතය නෙමෙයි. එහෙනම් ඔබ කොහොමද සඳහාද මේ සාසන බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන්න බන්නේ? අනුපාදා පරිනිබ්බාන පරිනිබ්බානතාවකෝ සෝ බනෝති භක්මචර්යයන් පරිස්සාමි. මේ සියලුම දේවල් අත්හැරලා අනුපාදකයන් එකයි. පරිනිබ්බානය තිරනම් තැන් සඳහායි මේ භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ධම්මචාරී සෝපත කරන්නේ. ඒකයි ඒකේ තියෙන ආකාරය නසෝතේ දක්වන සාරාංශය. නමුත් අපි කියන්නේ ධර්මදුරට විස්තර සහිත සිංහල විසදී කියන එක ගැන මුලින් කියන්න කියන්නේ මේ ගන්න විශේෂම අවධානය කලේ ඉන්ද්‍රිය සංවර සීලයට විශේෂතන දීලා ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න සංවර කරගන්න බලන්න කියන එකයි. චිත්තේ සුද්ධිය සඳහා අනිවාර්යයෙන්ම සිත විධර්මණු කරා යන එක නවත්ත සමාධි වාසයකට පිටකරගත යුතු කියන එකයි කියනවා. ඒකත් සිතේ ගුණ කරුණයි කියනවා. ඊළඟට ධිට්ඨි සුද්ධිය සඳහා අනාත්ම දර්ශනය අවබෝධ කරගත යුතුයි. ඒක කරන්නට නම් රූප වශයෙන් පංචස්කන්ධ නැත්නම් ආයතන නැත්නම් ධාතු ආදී විවිධ ආකාර තියෙන ඒ හැම ආකාරයෙන්ම බලන්න පුළුවන් නම් දැන් මේවා පිළිබඳ කියවල අහලා ඒකේ වෙන දේශනා සාගන සාකච්ඡා කරන ලබා ගන්නා දැනුම තමන්ගේම අවබෝධයක් බවට පත් කරගෙන ඒ අවබෝධයේ භවනා වර්ධනයේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් කරගන්න තියෙන කාරණාවයි ඉන්න අපි අධ්‍යක්ෂක. ඒකෝල් කියන විශේෂිතේද දෙකකට කියනකට අපි කියන්නේ සංකාවිතරන විශේෂයි සංකාවිතරන විශේෂිතයන් දැක්කදොර කියන්නේ ඒ සඳහා පටිච්චසමුප්පාදයන් ගැඹුරින් අවබෝධ කරගන්න බලන්න කියන එකයි මේ දෙක උපකාරණා. එනකොට මග්ගා මග්ගඥාන දර්ශනයේ මාර්ගය සමාර්ගය නිවැරදි ආකාරයෙන් තෝරා ගැනීම හැකියාව නිවන් මඟ ගමන් කරන කෙනාට සිදුවේ. ඒ කියන්නේ ඥාන දර්ශනයේ සුද්ධිය කියන්නේ විදර්ශනා ඥාන ඇතිවීම ඊළඟට පටිපදාන දර්ශන සිද්ධ කරන විදර්ශනා ඥාන ඇතිවීම ඊට පස්සේ ඥාන දර්ශන සිද්ධ කරන මාර්ගඵල පිළිබඳ පැහැදිලි කරගත අවබෝධය. ඊළඟ කටයුතුකින් නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ මෙන්නට නිවන් සුවභාගිනියට වාසනාවක් ලැබෙනවා කියලා ආශිර්වාදනය කරලා මේ දේශනාව දැන් නිම කරන්නේ. හොඳයි කියන්න දෙන්නෙම ආකාශත්තාදි ගැන පාටින්ම ආකාශත්තාදි මම්මතා දේවානන්ද මෛත්‍රිකා පුණ්‍යන්තමනෝ විස්සවාචනන්දක්ඛාසන්න ආකාශත්තාදි මම්මතා දේවානාගාමන සිකාපුඤ්ඤන්තං අනුමෝදිතාශනං රක්ඛන්තු දේශනං ආකාශස්සාරි මොමන්තා දේවානාගාමනිකා පුඤ්ඤන්තං අනුමෝදිතාශනං රක්ඛන්තු මං පන්ති පාඨනේ කන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදං මේ පුඤ්ඤං ආශෝක්ඛා මාන්නෝතු සබ්බ දුක්ඛා සමුච්චයෝ මේකන සීලං සරසත්ති මේ සත්‍යං සරසීමත වාසනාව සත්‍යතාව වේවා අභිමාදන සීලස්ස චිත්තං වද්ධාපිතායෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති නේසයතෝ නිබ්බාන සම්පත්‍ති ආසේ කමින්දතු සපත්‍යවන් වස්තුති